This is the second part of the previous talk. It was spilt for your convenience of listening. ධනෙන් වැටිලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ලෝකෙ මිනිස්සු ප්‍රතිසන්ධි ගණිද්දී ආකාර හතරක් තියෙනවා සමහර කෙනෙක් මව් කුසට එනකොට කිසිම සිහියක් නැහැ නුවණක් නැහැ කල්පනාවක් නැහැ මනුෂ්‍ය ලෝකෙට එනවා. මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා දසමාසයක් හෝ අඩු වශයෙන් වැඩි වශයෙන් දින කිහිපයක් ඉන්නකොට සතියක් නෑ කල්පනාවක් නෑ බිහි වෙන වෙලාවෙත් කල්පනාවක් නෑ සිහියක් නෑ ඔහේ බිහි වෙනවා මේ ලෝකේ පොහොඳුන් මිනිස්සු ඒ විදිහට තමයි මේ ලෝකෙට බිහි වෙන්නේ මෙතන ඉන්න ඔබ මොහොතක් හිතන්න මව් කුසට ආපු හැටි ඔබට මතකයිද කියලා මව් කුසේ හිටපු හැටි සිහි කරන්න පුළුවන්ද මව් කුසෙන් බිහි වෙන වෙලාවේ මේ මහා දුක හරියට යතුරු සිදුරකින් හස්තිය දිගු කරනවා වගේ රිංගබනවා වගේ මේ මහා දුක ඔබට සිහි කරන්න පුළුවන්ද එහෙම සිහි කරන්න බෑ. ඇතන් කෙනෙකුට කලාතුරකින් ඒ ශක්තිය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් කෙනෙක් මේ ලෝකයට උපදිනවා ප්‍රතිසන්දි ගන්න වෙලාවේ සිහියෙන් ප්‍රතිසන්දි ගන්නවා මව කුසේ ඉන්න කාලේ සිහියක් නැහැ බිහි වෙන වෙලාවෙත් සිහියක් නැහැ අසෝ මහා ශ්‍රාවකයන් සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමින් වහන්සේලා හැර මේ විදිහට මිනිස් ලෝකෙට වඩිනකොට ප්‍රතිසන්ධි ගන්න මොහොතේ බොහෝම සිහියෙන් දැනගෙනමයි පිළිසිඳගන්නේ වැඩ ඉන්න කාලේ බිහි වෙන කාලේ අවබෝධයක් සිහියක් නැතොවයි බිහි වෙන්නේ ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේලා පිළිසිඳ ගන්නා වෙලාවේ සිහියෙන්මයි දැනගෙනමයි පිළිසිඳ ගන්නෙ. වැඩ ඉන්න කාලේ මව් කුසේ මම දැන් මව් කුසේ ඉන්නවා කියලා දැනගෙනමයි වැඩ ඉන්නේ. සිහි වෙන වෙලාවේ සිහිය නැති වෙනවා මේ මහා දුක නිසා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන දැන් හිතන්න දිව්‍ය ලෝකයෙන් සුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙන වෙලාවේ දැනගෙනමයි දිව්‍ය ලෝකයෙන් වැඩියේ මම දැන් මායා දේවියගේ කුසට වඩිනවා කියලා කුසට වඩින වෙලාවේ දැනගෙනමයි වැඩම කරන්නේ මම දැන් මව කුසට ඇතුල් වෙනවා ඒ වගේම දසමාසයක් වැඩ හිටියා බද්ධ පරයන්කයක් බැඳගෙන එය හරීම පුදුමයි බුදුරජාණන් වහන්සේ මායා දේවියට තමන්ගේ කුස විනිවිද පේනවා මගේ පුත් කුමාරයා තම් කරඬුවක පළඟු කරඬුවක දේවාන කරඬුවක වැඩ ඉන්නම වගේ වැඩ ඉන්නවා මේ අශ්මීරිය කාගේද බුදුරජාණන් වහන්සේගේ මම මේ ප්‍රකාශ කරපු මේ කාරණය පමණක් ඇති ඔබට ඒ බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් සරණ යන්න මව කුසේ වැඩ හිටපු කාලේ සිහියෙන්ම වැඩ ඉඳලා බිහි වෙන වෙලාවේ දැන් මම මගේ සිරිපතුල් මෙහි මඩලට දිගු කරනවා කියලා දැකගෙනම මව කුසින් බිහි වුණේ මේ මිනිස් ඉතිහාසයේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි වෙන කිසිම කෙනෙකුට තිබඳු සතියක් පිහිටන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට පමණයි ඒ සතිය පිහිටන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාරනවා ස්වාමීනි මිනිස් ලෝකෙට වැඩම කරපු අය අතර තථාගතයන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ වන්නේ ස්වාමීනි තථාගතයන් වහන්සේ හැර වෙන ශ්‍රේෂ්ඨ කෙනෙක් මට නම් පේන්නේ නෑ ස්වාමීනි හිතන්න සතුටු වෙන්න සැනසෙන්න සිහි කරන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආකාශ ගංගාවක් ඇද දමමින් මිනිස් ලෝකෙට හරවනවා වගේ අනෝතත් විල් පෙරෙහි පස්වනක් පියුම් එක පැහැර උදුරලා ඉසිනවා වගේ සියලු ආකාශ තලයේහි පැතිරගිය තාරකා රාශී සමූහය එක පැහැර බිමට හලනවා වගේ දෙවියන්ගේ පරසතු වෘක්ෂ මූලය අතින් අල්ලාගෙන අමුණක් පමණ රේණු තියෙන පරසතු මල් මුළු ලෝකෙට විසිනවා වගේ සතර මහා සාගරෙහි ගලය දෙබෑ කරලා මුළු ලෝකෙට ශත්‍රුවන් උකහා දෙනවා වගේ අනේක පරයයන් දහම් ඇමිවස් අමා වැසි ලෝකෙට වස්වලා සව් සතුන් සුවපත් කළ බව ඒකාන්ත සත්‍යයි ඒ ශ්‍රී නාමයට දෙවියන් සහිත ලෝකයේ භක්ති ප්‍රණාමේ කාන්තෙන් හිමි වේවා සෙත්තං සෙත්ත දනං බුද්ධං ලෝකේ ලෝකංග නායකං ලෝකබන්ධුං මහාවීරං ලෝකනාථං නමාමහං සාධු සාධු සාධු ඒ විරාගී ධම්රජානන් වහන්සේගේ අදසන්තානය එකලු කළ සිංහනාදයට හේතෝ හයවන ඥාන බලය ගැන මම ඔබට දැන් ප්‍රකාශ කරනවා පුනච පරංසාරේ පුත්ත තථාගතෝ පරසත්තාන පරපොග්ගලාන ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථා භූතං පජානාති සාරේ පුත්‍රය තථාගතයන් වහන්සේ සත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්ම ගැන හොඳට දන්නවා මොනවද මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ යම් කෙනෙකුගේ සිත තුළ ශ්‍රද්ධාව නම් වූ ධර්මය වීරිය නම් වූ ධර්මය සතිය නම් වූ ධර්මය සමාධිය නම් වූ ධර්මය ප්‍රඥාව නම් වූ මේ ධර්මය මේ දේවල් කොයි පමණටද වැඩිලා තියෙන්නේ මේ දේවල් කොහොමද දියුණු වෙලා තියෙන්නේ මේ දේවල් අඩු වැඩි වශයෙන් වැඩි නොවැඩි ඇති ආකාරය ඒ තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම දැකවදාරනවා ශ්‍රද්ධාව වැඩිලා තියෙන අයට ශ්‍රද්ධාව වැඩෙන විදිහට ධර්ම දේශනා කරනවා වීරිය සතිය සමාධිය ප්‍රඥාව මෙව්වා හොඳට බලමින් වදාරන එකම බණපදය නමුත් ඒකාන්තයෙන් ධර්මාවබෝධයම ඉලක්ක කරගෙනයි ඒ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නිකරුණේ බණපදයක් වදාරන්නේ නෑ ඒ ශ්‍රී මුඛනාදය ඒකාන්තයෙන් එකම පුද්ගලයෙකුට නමුත් ධර්මාවබෝධය සලසනවා නම් පමණයි දේශනා කරන්නේ එනිසා මෙය විශාරද මහා ඥානයක් මේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය තමයි බුදුරජාණන් වහන්සේ නමකටම හිමිවන මහා ඥාන බලයන් අතර ඒකාන්තයෙන් සෞ සතුන්ට සැනසීම උදා කළ මහා ඥානයේ බවට පත්වන්නේ මේතන මහා කරුණා සමාපatti ඥානය එකතු වුණාට පස්සේ අහෝ ඒ බුදු බලය ගැන වචනයකින්වත් ප්‍රකාශ කරන්න බෑ <clears throat> ඒ තරම් අනන්තයි ඒ තරම් අප්‍රමාණයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද තථාගතෝ මෙහිලා තථාගතයන් වහන්සේ සත්වයන්ගේ සම්මාදිට්ඨික මිත්‍යාදිට්ඨික අදහස් ගැන හොඳට දන්නවා තථාගතයන් වහන්සේ දකිනවා මේ ඇත්තා මේ සංසාරේ ගිනි පුදමින් මෙච්චර කාලයක් ආවා මේ ඇත්තා මේ සංසාරේ භක්මයා පුදමින් තමයි මනුෂ්‍ය ලෝකේ ඉඳලා තියෙන්නේ මේ අත්ත බොහෝ ජීවිතවල නැවුම් කරුවෙකු අදහාගෙන මහා මුලාවකට වැටුණා මේ අත්ත බොහෝ කාලයක් සංසාරේ කර්මය ඵලය පිළිගත්තේ නැහැ මේ අත්ත ශාස්වත දෘෂ්ටියෙන් යුක්තයි මේ අත්ත උච්ඡේද දෘෂ්ටියෙන් යුක්තයි මේ විදියට ඔබට මට ඔබ ගැනවත් මට මං ගැනවත් නොපෙනෙන නොදැනෙන ඒ අතුලාන්තේ ගැන දන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ මහා ඥාන බලය නිසා බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ නැතුව බොහෝම තරහෙන් පුපුර පුපුර බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඇයි මෙච්චර තරහ ගිහිල්ලා තියෙන්නේ? මොකන්ද මේ බමුණට තථාගතයන් වහන්සේගෙන් සිද්ධ වූ අසාධාරණය? ඇයි සිරිපතුල් ළඟ ඒ බමුණ වැඳ වැටුනේ නැත්තේ? දෙවියෝ සිඳින සිරිපතුල්, ධක්මයෝ සිඳින සිරිපතුල් මේ කෙස්නම් නියදත් සම්මස්නහර ඇත ඇති මිඟුළු වලින් සමන්නාගත දුගඳහමන ශරීරයක් ධරාගත්ද මේ භක්මරා භාක්මණයට ඇයි බුදු සිරිපා වඳින්ට හිතුනේ නැත්තේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දකින්නා වූ අතුලාන්තය බුදුරජාණන් වහන්සේට පේනවා මේ බමුණා මගෙත් එක්ක තරහා වෙන්න හේතුව මොකක්ද හේතුව මේ බමුණගේ પરම්පරාවේ අය මේ බමුණගේ වංශ પરම්පරාවේ අය මේ බමුණගේ කුල પરම්පරාවේ අය බුදුරජාණන් වහන්සේගේ බණ අහලා සිත පහදවාගෙන පැවිදි වෙලා කුල પરම්පරාව හිස් වෙලා බ්‍රහ්මන පරපුර වඳ වෙන්න යනවා මෙන්න මේක තමයි තරහ වෙන්න හේතුව පච්චරනම් සතුටු වෙන්න ඕන කාරණයක්ද භද්‍ර යෞවනයේ ඉන්න තරුණයෝ භද්‍ර යෞවනයේ ඉන්න තරුණියෝ කිස්රවුල් ඉවත් කරලා කතාවත දරාගෙන ශාන්ත ඉඳුරන් නැති කරගෙන කාම මඩගෝරෙන් ගොඩ ඇවිල්ලා ලෝකයක් එක්ක ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව හුදකලා වන අරණකට ගිහිල්ලා එකලා කුටියකට වෙලා බුදුබණ පදයේ මෙහෙර විඳෙමින් ලෝකයට පිළිලයක් වෙන්නේ නැතිව ගමින් ගම ගෙදරින් ගෙදර ගෙදරින් ගෙදර පින්ඩපාත වැඩම කරලා ලැබෙන දන් හැන්දකින් කුසපොර වගේමයි මේ ගත කරන භක්මචාරී ජීවිතය ලෝකේ කාටද ප්‍රිය නොවන්නේ ලෝකේ කාටද මෙය මිහිරක් නොවන්නේ මෙය මිහිරක් නොවේ නම් මේ ලෝකයේ වෛරයද ඔබට මිහිරක් වන්නේ මෙය මිහිරක් නොවේ නම් රාගයද මේ ලෝ සතුන්ට මිහිරක් වෙන්නේ මේ භක්මචාරී ජීවිත මිහිරක් නොවේ නම් ඔබට කාම මඩගොහරුවද මිහිරක් වන්නේ මේ පිවිතුරු ජීවිතය අරුතක් නොවේ නම් ඔය අපාර ශුද්ධ ජීවිතයන්ද ලෝකයට අරුතක් වෙන්නේ මිනිස්සු මරන්න හිතන සත්ව ඝාතනයට කල්පනා කරන තව කෙනෙකුගේ සැප සම්පත් පිරිහවන්න හිතන ලෝකයද ඔබට ආගයවන්නේ ඔබටම බාරයි මේ චින්තනය ඔබම හිතන්න එදා ඒ බ්‍රාහ්මණයා හොඳටම තරහා ගිහිල්ලා මගේ පරපුරේ දරුවෝ බුදු දරුවන් බවට පත් වෙලා බුදු සව්වෝ බවට පත් වෙලා තථාගත ලය මණ්ඩලයේ උපන් ශාක්‍ය කුමාරවරු බවට පත් වෙලා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙලා ඉතින් මේ බමුණා දෙස බුදු කරුණාවෙන් බලා වදාලා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානේ යොමු කළා මහා කරුණාවත් සමග බමුණගේ හදසංතානය බුදුරජාණන් වහන්සේ කියවා ගත්තා දැකගත්තා ශ්‍රී මුඛ පද්මේ විවර කළා අභිනීල නිකුසංගලේ කාන්තිය යොමු කළා සුදු සුදු බුදුරස් ධාරාව මතෝනා මහනෙල් මල් සුවඳ පැතිරලා ගියා යෝ අප්පදුත්තස්ස නරස්ස දුස්සති සුද්ධස්ස ඕසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුඛමෝ රජෝ පටිවාතං වකිත්තෝ හරිම පුදුමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝ අප්පදුත්ථස්ස නරස්ස දුස්සති යම් කිසි කෙනෙක් වෛර නොකරන කෙනෙකුට වෛර කරනවා නම් කාගෙත් එක්කවත් තරහා නොවන කෙනෙකුත් එක්ක තරහා වෙනවා නම් කාත් සමගවත් නොගැටෙන කෙනෙක් එක්ක ගැටෙනවා නම් හරියට උඩු සුළඟට දැමූ දෝවිලි ටිකක් තමා කරා එනවා වගේ ඒ පාපය තමා කරා එනවා මේ වෙලාවේ තමයි ද්වේෂ පරවශ වූ මේ බ්‍රාහ්මණයාට ඇසපෑදුනේ අහෝ මම කාගෙත් එක්කද මේ ගැටිලා තියෙන්නේ අහෝ මම ගැටිලා තියෙන්නේ මෛත්‍රී පින්ඩයක් සදිසි කරුණා මූර්තියක් සදිසි ධම්රජානන් වහන්සේත් එක්ක නේද මේ විදියට හිතලා සිරිපාපියොම් සිපගෙන වන්දනා කරලා අනේ ස්වාමීනි මට පැවිදි වෙන්න ඕන මම කැමති නෑ මේ බ්‍රහ්මන පරපුරට ආවඩන්න කිනිපොදන්න යාඥා කරන්න සතුන් ඝාතනය කරමින් යාග හෝම කරන්න ස්වාමීනි මට ඔය අසීරිමත් සැනසීම ලබා දෙන්න ඔය මහා මෛත්‍රියෙන් මගේ හදසංතානය තෙමා වදාරන්න ඔය කරුණා ධාරෙන් මට සැනසෙන්නේ ඉඩ දෙන්න මේ සිරිපාපියොම් සිපගනිමින් බුදු සුවඳ විඳගන්න ඉඩ දෙන්න බුදුරජාණන් වහන්සේ මේ බමුණව පැවිදි කළා Taman ළඟට වෛරයෙන් ආපෝ දැනවදින්න ආපෝ මේ බමුණා පැවිදි වෙලා බුදු පුතෙක් බවට පත් වෙලා අහෝ පුදුමයි නේද ටික දවසකින් මේ බමුණ මේ ස්වාමීන් වහන්සේ හොදකලා වුණා මේ ස්වාමීන් වහන්සේ පණේ වුණා වනාරණක් සරණ කරගත්තා කෙලස් අරණ නිවා දැම්ම ගිනිපත් කළා හුදකලා වනාරණ නින්නාද කරමින් වන දෙවියන්ගේ සාධුකාරමෙද සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා සිරිපා වන්දනා කරලා ස්වාමීනි මම ඔය හදමඩලේ උපන් දරුවෙක් වෙමි කියලයි මේ සිංහනාදේ සිඳකලේ ඔබ හිතන්න මේ තරම් පුදුමයක් ලෝකේ තවත් තියෙනවද මේ තරම් අසිරියක් ලෝකේ තවත් තියෙනවද මේ තරම් මමිතයක් ලෝකේ තවත් තිබිය හැකිද එනිසා ඔබටම එය හිතන්න මම බාර කරනවා ඒ බුදුරජාණන් වහන්සේ තරම් පරසත්වයන්ගේ ඉන්ද්‍රියයන් දැකලා ධර්ම දේශනා කරපු කෙනෙක් මේ තුන් ලෝකෙ වෙන කිසිම තැනක නැහැ බුදුරජාණන් වහන්සේ මේ මහා ඥාන බලය ධරාගෙන නිහිතක කම්පා කරන ගුණ භාරය උසුලමින් මෙබඳු ඥාන බලධාරීව පස්වග මහා රහතන් වහන්සේලා ඇතුළු 69 මහා රහතන් වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා දේශනා කරනවා මහණෙනි මහණෙනි ලෝකයට දහම් නැමැති ඇස ලැබුණා කියලා ගමින් ගමට ගිහිල්ලා කියන්න මිත්‍යා දෘෂ්ටිය නැමැති විෂයට ප්‍රතිපක්ෂ වූ සද්ධර්මය නැමැති ඖෂධය පහළ වුණා කියලා ගමින් ගමට කියන්න බුද්ධාන්තරයක් මුළුල්ලේ සංගවිලා තිබුණ සද්ධර්ම මහා නිධානය සද්ධර්ම චක්‍රවර්තී ඕ මාගේ බුද්ධි ප්‍රභාවෙන් නුදුරා නගාගෙන ලෝකෙත බෙදා දෙමින් සිටින බව කියන්න තොප සෑම දිනාම මාහා නිවන් පුරයට වැඩම කළා කියලා ලෝ සතුන්ට කියන්න සසර බොහෝ කාලයක් ඇවිදලා විඩාවටපත් වූවන් නිවන් පුරයට ඇවිල්ලා සැතපෙන්න කැමතිනම් මේ තුනුරුවන් වහන්සේලාගේ රැකවරණය ලබා ගන්න කියලා කියන්න කියලායි ඒ මහා සද්ධර්ම සංදේශය සාම සංදේශය විමුක්ති සංදේශය විරාගී සංදේශය සනසුමේ පණිවිඩය සනසුම් සුසුමේ පණිවිඩය ලෝකයට ලබා දුන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දැකපු සියලු දෙනාගේම හදවතේ ගලා ආ පරම පැතුමක් තිබුණා ඒ පැතුම තමයි දුට්ටෝ වයි මොක් ශීරේ දෙන රෝ වරුණා ඇසෝ වයි සුමේහිරේ බන ලය සනහා සිතෝ වයි ඔබේ ගුණ තුන් සිත පහදා ඉතිමෙන් සැමතම නිවන් ලැබේවා එය තමයි දෙවියන් සහිත ලෝකයාගේ පරම පැතුම උනේ මේ උතුම් බුදු ගුණ කතාව දේශනා කරගෙන යනකොට ඒ බුදු කරුණාව ලැබූ අනේක විද චරිතාපදානයන් මට සිහි වෙනවා ඒ සියල්ල ප්‍රකාශ කරන්න බෑ ආකාශ ගංගාවක් වගේ බුදු ගුණය සියල්ල ප්‍රකාශ කරනවා තියා හිතන්නවත් බෑ මට මතක් වෙනවා එක්තරා ආජීවකයෙක් පිළිබඳව ආජීවකයෙක් කිව්වේ නිර්වත්ත වෙද්දෙක් පැවිද්දෙක් කියන්න බෑ අසුචි අනුභව කරමින් ඉඳුල් අනුභව කරමින් කාලය ගත කරලා ලෝකය මුලා කරලා ආනුභාවය ගැන සීලය ගැන නැති දේවල් ලෝකෙට කියපු එක්තරා ආජීවකයෙකු. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් නැගිටලා මේ ලෝකෙ දෙස බලද්දි පෙනෙනවා අවුරුදු 50 ගණන අසුචි අනුභව කරමින් හිටපෝ මේ ආජීවකයා මගේ එක බණ පදයකින් සසර දුකින් මිදෙනවා කියලා දැක්කා. දැක වදාරලා බුදු කරුණාව පතුරවලා මේ ආජීවකයා ඉන්න ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ එතුමාට ප්‍රකාශ කරනවා අජ්ජමේ ඒක රත්යෙන් ඉද වසනත්ථානන්දේහි මට එක රැයකට ලැබුම් ගන්න වැඩ එන්න තැනක් දෙන්න මේ වෙලාවේ මෙතුමා ප්‍රකාශ කරනවා නත්ථි මහා සමන ඉමස්මින් භානේ වසනත්ථානං මේ මගේ ආරාමය තුල තව කෙනෙකුට ලැබුම් ගන්න ඉඩක් නැහැ මෙතන මම විතරයි ඉන්නේ බලන්න මේ Tamanට පිහිට වෙන්න වැඩලා ඉන්න ශාක්‍ය කුල තිලකය හෝ බුදුරජාණන් වහන්සේට සලකන විදිය ඉන්න තැනක් දෙන්න නෑ කියන තරම් පවිතු වෙච්ච මිනිස්සු මේ ලෝකෙ හිටියන රජමැදුර අතහැරලා දැම්මේ මේ වගේ යත්තන් වෙනුවෙන් දෝ කියලා හිතෙනකොට ඈසට කඳුලක් එනවා යශෝධරාව 40000ක් නලංගනන් සාහුල කුමාරයා සොදවුන් මහරජතුමා සතර මහා නිධානය චක්‍රවර්තී পদවිය අතහැරලා දැම්මේ මේ වගේ ඇත්තෝ හින්දාද කියලා හිතනකොට දැසට කඳුලක් එනවා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අසවදාරනවා අර ඈත පේන කන්දේ ඔබට අයිතියක් තියනවද නෑ ඔබ කැමති නම් ඒ කඳු ගැටයේ අද රාත්‍රියේ වැඩ ඉන්න කිව්වා. මගේ ආරාමේ ඉඩ නැහැ. ඔබට මගේ ආරාමේ ඉඩ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාව මහා පර්වතයට කඳු වැටියට ගහක් යටට වැඩම කළා. රාත්‍රිය ගත කරන්න. එතන නෑ සිරියහනක්. එතන තිබුණේ නෑ මන්දිරයක්. එතන තිබුණේ නෑ දොරා ගොළු වසා ගන්න තැනක් සීතලයි නැසිනඳුරු පීඩා මෙව්වත් නොලැබුණා නෙමෙයි හැබැයි බුදු සිත කියන්නේ භක්ම විමානයකටත් වඩා පාරිශුද්ධ තැනක්නේ කෙලස් නැති තැනක්නේ එනිසා පාළු වනාරමේ බුදුරුව වැඩ ඉන්නකොට එය භක්ම විමානයක් වෙනවා එතෙන්ට දෙවියෝ වඩිනවා භක්ම රාජවරු වඩිනවා ඔය මහා මන්දිරවලට දෙවියෝ භක්මියෝ වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අතුපැලට ගල්ලෙනට තුරුවදුලට උදකලාවට දෙවියෝ බොහෝම කැමති භක්මියෝ කැමති බුදුරජාණන් වහන්සේ සොයාගෙන එනවා. ඒ පර්වතයට එදා රාත්‍රී කාලයේ සතරවරම් දේව රාජවරු ඇවිල්ලා ප්‍රදේශය බබළුවාගෙන සහම්පතේ භක්ම රාජය ඇවිල්ලා අශ්මි ධාරාවන් නැගෙනවා මේ ආජීවකයා බලන් ඉන්නවා පර්වතය දිහා මෙච්චර කාලයක් මේ කඳු ගැටය ආලෝකමත් වුණේ නෑ මෙච්චර කාලයක් මෙහෙම ආලෝකයක් මම දැක්කේ නෑ අද මේ මුණු පර්වතයේම හරියට මහ ගිනිජාලාවක් වගේ බබලනවා මා ළඟට වැඩක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා පුදුම කෙනෙක් නේ මහා බලවත් කෙනෙක් මහා පුදුම කෙනෙක් මහා ගුණයක් තියෙන කෙනෙක් උදෑසන කාලේ නැවත වතාවක් ඒ මහා ගෞතම ධම් රජාණන් වහන්සේ මේ ආජීවකයා ළඟට එනවා වඩිනවා වැඩම කළාට පස්සේ අහනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඊයේ රාත්‍රී කාලයේ ඔය පර්වතය ආත්පසින් දැබළුණා කවුද ඒ මහා සමන तुम्हाकं सन्तिकं चतस्थो दिशा ඕභාසෙන්තෝ කී ආගතා හවුද ආමි හතර දිසාව බබළුවාගෙන හත්තාරෝ මහරජානෝ ආජීවකය ඒ සතරවරම් දෙවිවරුනේ ආවේ ඒ වෙලාවේ අහනවා කිම්පනත්වං චතෝහි මහරජෙහි උත්තරීතරෝ ඔබ වහන්සේ සතරවරම් දෙවිවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්ද ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පියත්තු මගේ විහාරයේ උපස්ථාන කරන ඇත්තෝ පියත්තු මගේ ශ්‍රාවකයෝ ඒ වෙලාවේ ආජීවකතුමා අහනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රාත්‍රී මධ්‍යම කාලයේ ගත වෙනකොට මහා සුදෝ සුදු ආලෝකයෙන් ප්‍රදේශය බඹලවාගෙන ආවේ කවුද? බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ආවේ මහා භ්‍රක්‍මයානේ කිම් පනත්වං මහා භක්මතෝති උත්තරීතරෝ ඔබ වහන්සේ භක්මයාටත් වඩා උසස් කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවකය ඒ භක්මයා මගේ පාත්‍ර සිවුරු පිටුපසින් අරගෙන එන මෙහි කරුවෙක්නේ මෙන්න මේ වෙලාවේ තමයි මේ ආජීවකයා කල්පනා කරන්නේ අහෝ මේ අසාමාන්‍ය උතුමන් වහන්සේ නමක් මට පිහිට වෙන්න ඇවිල්ලයි මට මගේ ආරාමේ එක රැයකට ඉඩ දෙන්න බැරි වුණානේ ඒ සමග තථාගතයන් වහන්සේ ඒ ආජීවකයාට අතීතය ගැන කියලා දෙනවා ඔබ අතීතේ පව් කළා නේද එනිසා නේද අද නිර්වතින් යුක්තව අනුන්ගේ මල මුත්‍රානුභව කරමින් ඒ විදියට කාලය ගත කරන්නේ ඔබ ඒ කාලේ රහතන් වහන්සේ නමකට අපහාස කරලා තියෙනවා වරතරං ලග්නේන විචරිතං ඔయిత වඩා හොඳයි නිර්වත්ව හැසිරුණා නම් කියලා අපහාස කරලා තියෙනවා වරතරම් භූමියන් නිපජ්ජිතං ඔయిత වඩා හොඳයි මහ පොළවේ වැතිරුණා නම් කියලා අපහාස කරලා තියෙනවා මේ අපහාසයයි ඔබට මේ මහා දුකට හේතුනේ බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කරලා වදාරනවා මේ මහා පොළව ගව් තුනක ප්‍රමාණයක් වැඩෙනකම්ම ඔබට නිරයේ ඉන්න සිද්ධ වුණා ඔබ මහා පාපයක් කරගෙනයි එහි අවශේෂ විපාක වශයෙන් මිනිස් ලෝකෙට ඇවිල්ලා ඔය විදිහේ ලාමක ප්‍රතිපදාවකින් කාලය ගත කරන්නේ මේ වෙලාවේ ඔහුට හිතෙනවා අහෝ බුද්ධා නාම අත්තරියා අනෝපම ගුණා අහෝ බුදුරජාණන් වහන්සේලා ආශ්චර්ය අනෝපම ගුණ ඇති අයනේ මේ උතුම ලෝකෙට පහළ වීම මා වගේ අයට මොන රැකවරණයක්ද මොනතරම් ආශිර්වාදයක්ද බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනා කළා නිර්වත මැගේ ගියා දෙවියෝ මල් වර්ෂා වැස්සුවා පාත්පස සුවඳ වුණා ඒහි භික්ෂු භාවයෙන් ඔහු පැවිදි වුණා බුදුමාකාරයි බුදු කරුණාව බණ කියන්න කලින් ඒ තථාගතයන් වහන්සේ මේ ආජීවකයට දෙනවා ඔබේ නිර්වත මේ ජලසාතිකාවෙන් ජලසාතිකා චීවරයෙන් වසා ගන්න කියලා බලන්න කොච්චර කරුණාවක් ඇති වෙන්න ඇතිද ජලසාටිකා චීවරයෙන් විලිවසාගත් මෙයත් බණහාල මහරහත් උතුමන් වහන්සේ නමක් බවට පත් වෙලා මේ හිස් රහස් උසත පැන නැගිලා නැවත බිමට පාත් වෙලා සිරිපායින් දිනවා නැවත අහසට වදිනවා නැවත සිරිපා සිදිනවා මිනිස්සු විශාල ප්‍රමාණයක් එකතු වෙලා කවුද කාගේ ශාස්ත්‍රෝන් වහන්සේද බලනවා ජම්බුකා ජීවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා බුදු ශ්‍රී මම්මුව මඩල විවර වුණා මහනෙල් මල් සුවඳ විහිදුණා මාසේ මාසේ කුසල්යේන බාලෝ භුංජේත භෝජනං නකෝ සංඝත ධම්මානං අලං අංඝති සෝලසින් ශ්‍රී සම්ධර්මයේ දේශනා කළා මාසික වතාවක් උසග්ගේකින් උසතන පහක අගතින් අරගෙන මේ බාලයෙක් නුවණ නැති කෙනෙක් ලෝකේ රවට්ටන්න කියලා දෙන ආහාරය අල්පේච්ඡ බව පෙන්වන්න වැළඳුවත් මගේ මේ ශාසනයේ පැවිදි වෙච්ච කෙනෙකුට එකම වේලක් කවුරු හරි පූජා කරනවා නම් ඔහුට ලැබෙන ආනිසංස අනන්තයි අප්‍රමාණයි කියලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තථාගතයන් වහන්සේ දන්නවා සත්වයන්ගේ චරිතය හේවත් සංසාරේ කොහොමද කර්ම රැස්කලේ කියලා එහෙම දැකලයි බුදුරජාණන් වහන්සේ මේ මහා ධර්මය දේශනා කරන්නේ කතමා සත්තානං අධිමුක්ති හීන පහත් උසස් ලාමක මිශ්‍ර මේ සෑම ආකාරයකින්ම අදහස් දකිමින් බලනවා මෙයාගේ හිතේ කෙලස් తত্ত্বය කොහොමද බුදුරජාණන් වහන්සේ දකිනවා අත්ති සත්තා මහරජක්ඛා සත්වයෝ ඉන්නවා කෙලස් සුස්සන්නයි ලෝභය වැඩි, ද්වේෂය වැඩි, මෝහය, මානය, ditthිය, විචිකිච්ඡාව වැඩි, හේනය, උද්ධච්චය, අහිරිකය, අනෝතප්පය වැඩි. ඒ වගේ ඇත්තන්ට ධර්ම දේශනා කළාට ඵල ලැබෙන්නේ බොහොම අඩුවෙන්. එහෙම අයට දන් දෙසුවට බලාපොරොත්තු වන මඟපල නිවැරදි සැනසීම ලැබෙන්නේ නැහැ. ඒ වගේම බුදු වැසින් දකිනම අත්ථි සත්තා අපරජක්ඛා සත්වයෝ ඉන්නවා බොහෝම අල්පයි කෙලස්. ඒ අත්තන්ගේ ලෝභය අඩුයි, ද්වේෂය අඩුයි, මෝහමාන මදමාන අඩුයි. ධර්මයේ දේශනා කළොත් ඒකාන්තයෙන් ඵල ලැබෙනවා. කරුණාව යොමු වෙනවා බුදුදහම ඔවුන්ට ඇසෙනවා ධර්මාවබෝධය ලැබෙනවා තවත් කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් දහහක් දාදාහක් ලක්ෂයක් ලක්ෂ 10ක් කෝටියක් කෝටි ප්‍රකෝටියක් සංසාර ගමනෙන් නිදහස් වෙලා මහා රහතන් වහන්සේලා බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ආනුභාවය අසිරිය වචන වලින් කියන්න බෑ ඒ වගේම දකිනවා පහසුවෙන් ධර්මය මේ මොහොතේම අවබෝධ කරලා දෙන්න පුළුවන් අය ඉන්නවද? ඒ වගේ අත්ව සොයාගෙන වඩිනවා බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවක දානි වළඳන්නේ නැතුව දානි වේල වැරඳුණත් සොයාගෙන වඩිනවා මට මතක් වෙනවා එක ගමකට බුදුරජාණන් වහන්සේ ඉන්දපාති වැඩම කළා එදා දවසේ දානේ හම්බ වුණේ නෑ. මාරය ආවේශ වෙලා ගමේ සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේට දන් වේලක් නැති වුණා කියනකොට කොච්චර නම් දුකක් ඇති වෙනවද? ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වැඩි දානේ බලාපොරොත්තු වෙන්නේ මේ තරුණ ගැහැණු දරුවන් 500ක් පමණ මාර්ගඵල ප්‍රතිවේදයෙන් නිවන් සුව ලබන්ට පින තියෙනවා කියලා දැකලායි එදා වැඩි බුදුරජාණන් වහන්සේ ඒ තරුණ ගැහණු දරුවන් සියලු දෙනාටම ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා ඊති භක්තා භවිස්සාම දේවා ආභස්සරායත මම අද දානෙ නැතුව ප්‍රීතිය අනුභව කරලා දිව්‍ය ලෝක දෙවියෝ වගේ අද දවසේ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ මේ බණපදය ඇහෙනකොට මේ තරුණ ගැහණු දරුවන් සියලු දෙනාගේම දැස යමුණා හරිම පුදුමයි බුදු වසිරිය දනින් වැටුණා සියලු දෙනාටම දම් අමාවෙන් සැනසීම ලබා දුන්නා සෝවාන් කුමාරිකාවන් බවට මේ 500 දෙනාම ආර්ය ශ්‍රාවිකාවන් බවට පත් කරලා තථාගතයන් වහන්සේ දා දවසේ निराහාරවම ගඩේ ඉඳලයි ඒ සම්බුද්ධ ජීවිතේ පිළිසන්න ලබා දුන්නේ. ඔබ හිතන්න බුදු කරුණාවේ මහත ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙහි මහත ඔබ දකින්න ඔබේ සිත් ඇසින් දැක ගන්න මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මට මතක් වෙනවා එක්තරා උපාසිකාවක් තමාගේ පුතා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ අසුර ලැබලා ධර්මාවබෝධය ලැබලා දේවරම් මහා විහාරේ කාලයක් වැඩ ඉඳලා ගමට ඇවිල්ලා මෞතුමියට බණ කියන්න බොහෝම විශාල බණ මඬුවක් ලෑස්ති කරලා ගමේ හැමෝටම දැනුම් දීලා අද මගේ පුතා ස්වාමින් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරනවා අසන්න එන්න කියලා හැමෝටම එදා දවසේ කෑම බීම ලබා දීලා සියලු දෙනාම එකතු වෙලා මේ සිත කුමාරයෙක් මේ සිත දියණියක් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි එදා දවසේ ධර්ම දේශනාව ਸਰවරාත්‍තික ධර්ම දේශනාවක් ඉර බැස යන්න කලින් ආරම්භ වෙනවා ඉර බැහැලා ඉර පිර දැස යන්න කලින් ආරම්භ වූ ධර්ම දේශනාව නැවත ඉර නැගගෙන එනකොට අවසන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරිම පුදුමයි එදා දවසේ ඒ ධර්මයේ දේශනා කරනවා දේශනා කරනකොට ඒ සිටු මාලිකාවේ මහා ධනයක් හොරකම් කරන්න බලාපොරොත්තුෙන් හිටපෝ විශාල හොර කණ්ඩායමක් මේ සිටු මාලිකාවේ බිත්ති සිදුරු කරලා ගබඩාවන් සිදුරු කරලා ධනය අරගෙන යනවා ආරක්ෂාවට හිටපෝ එක්තරා කාන්තාවක් මේ පණිවිඩය අරන් එනවා පාසිකාව ළඟට පාසිකාව කියනවා මගේ සිතුම් මැදුරම මට නැති වුණත් කමක් නැහැ මේ ඇසෙන ධර්මය මම අතහරින්නේ නැහැ මේ ඇසෙන ධර්මයේ තරම් මට සිතු මැදුර වටින්නේ නැහැ ඔය මගේ පුතා දැන් පැවිදි වෙලා ඉන්නේ. ඔය ධනය හොරු වරන් ගියා කියලා මට කිසිම දුකක් නෑ. ඒ වෙලාවේ හොර මුලේ නායකයාට ඇහෙනවා මේ උපාසිකාවගේ ප්‍රකාශය. හොරෙක් වුණත් සංසාරේ කරුමෙට දකිනවා මේ උපාසිකාවගේ ගුණය දැකලා හිතනවා මෙච්චර ධනයක් අත්හැර දාද්දී කෙල්ල පිනක් වගේ අත්හැරලා අත්තර දාද්දී කෙලපිලක් වගේ අතහැරලා දාද්දී අපි මේ ධනය අල්ලා ගන්න යනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. අපි මේ ධනය ගන්නවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. මේක මහා පාප කර්මයක්. සියලු දෙනාම අරමුලේ සියලු දෙනාම බන හමාර වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ සිංහනාදය අවසන් වෙනකොට ඒ හොර මුලේ සියලු දෙනාම ඇවිල්ලා උපාසිකාව ළඟ දනින් වැටෙනවා මිනිස්සු හොරු කියලා කොන් කරන්න හොඳ නෑ වැරදිකාරයෝ කියලා කොන් කරන්න එපා. අද වැරදි කරන ඇත්තෝ හෙට දවසේ නිවැරදි වෙනවා. අද නිවැරදි ඇත්තෝ හෙට දවසේ වැරදි කරනවා. එනිසා ලෝකේ කාවවත් කිසිම කෙනෙක් සදාතනික වැරදිකාරයෝ නෙමෙයි, අවකාරයෝ නෙමෙයි. ඒ අත්තන්ට බුදු කරුණාව ලැබුණ දවසට පැනසෙනවා, වැරදි හදා ගන්නවා. එනිසා අපි ලෝකේට මෛත්‍රී කරන්න ඕන. වැරදි දැක දැක අම්වඩු ගහන්න හොඳ නෑ. මතක් කරලා දීලා පීඩාවන් දෙන්න හොඳ නෑ. එයත්ෝ ධර්මයෙන් ඈත් වෙලා ගියොත් ඒක මහා පාඩුවක් එනිසා ධර්මයට පමුණවා ගන්නට ඕන මදෙනාටම පිහිට වෙන්න මේ උතුම් බුදු ගුණ කියලා දෙන්න ඔබේ සතුරාටද මිතුරාටද දුවාටද දරුවටද හැමෝටම කියලා දෙන්න අකමැත්තෙන් නමුත් කියලා දෙන්න පිළිගත්තොත් මහා ලාභයක් අදහාගත්ොත් සැනසීමක් සතුටුනොත් විමුක්තියක් ලැබෙනවා ඒකාන්තෙන් සත්‍යයි මේ හොරමුලේ සියලු දෙනාම උපාසිකාව ළඟ දනෙන් වැටිලා උපාසිකාව අහනවා දරුවනේ කුමක්ද මේ කරන්නේ මේ උතුම් ස්වාමින් වහන්සේ නමක් වැඩින් දැද්දී ඇයි මගේ ළඟ ධනෙන් වැටෙන්නේ? කාරණය සැලකලා මම නුඹලාට සමාව දෙනවා මගෙන් නෙවෙයි සමාව ගන්න ඕන මේ ස්වාමින් වහන්සේගෙන් සමාව ඉල්ලා දුන්නා සමාව ලැබුණා මේ සියල්ලෝ කල්පනා කරනවා සිත කුමාරයෙක් නේද මේ පැවිදි වෙලා ඉන්නේ මෙච්චර ධනයක් අතහැරලා නේද මේ පැවිදි වෙලා ඉන්නේ මං වගේ අපි වගේ අය මොනවද මේ හොය හොයා යන්නේ එහෙම හිතලා අවසානයේ මේ හොර මුලේ සියලු දෙනාම පැවිදි වෙන්න ඕන කියලා කිව්වනේ ඒ වෙලාවේ පැවිදි කළානේ පැවිදි කරලා භාවනාව ඉගෙනවනේ සියලු දෙනාම දැන් භාවනා කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද? දේවරම් විහාරයේ. බුදු වැසින් බලනවා කාගේ දිහාද? මේ 900ක් පමණ අභිනවයෙන් පැවිදි වූ පිරිස දිහා බලනවා මහා වීරියකින් භාවනා කරනවා මම පිහිට වෙන්න ඕන මම පිහිට උනේ නැත්නම් මේ ඇත්තන්ට කවුද පිහිටවන්නේ මම සරණ වුණේ නැත්නම් කවුද සරණ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය පුදුමයි සාදු කියලා අනුමෝදන් වෙන්න දෙව්රම් විහාරයේ ඉඳන් රශ්මි ධාරාවක් නිකුත් කරලා යොදුන් 120ක් ඈත පර්වතයක ගස් යටට වෙලා භාවනා කරන 900ක් දෙනා වහන්සේට බුදුරජාණන් වහන්සේ පේනවා අහසේ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ හැමෝගෙම හිද්ධා බලමින් හැමෝටම ගැළපෙන විදිහට ධර්මයේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ දකිනවා මේ අත්තන්ට අවස්ථා 9කදී ධර්ම පරයායන් නමයක් දේශනා කළොත් සියලු දෙනාම රහත් වෙනවා කියලා දැකලා සිය දෙනෙක් අරමුණු කරගෙන එක ගාථාවක් දේශනා කරනවා මෙත්තා විහාරියෝ භික්ඛෝ පසන්නෝ බුද්ධ ශාසනේ අභිගත්තේ පදං සන්තං සංඛාරෝපසමං සුඛං දේශනා කරනවා යම් භික්ෂුන් වහන්සේ නමක් මෛත්‍රී භාවනාව වඩනවා නම් එය විදර්ශනාවට පාදක කරගන්නවා නම් ශාන්ත පදය අධිගමනය කරනවා කියලා. ඒ බණ පදය ඇහෙනකොට ස්වාමින් වහන්සේලා සිය දෙනෙක් සව් කෙලසුන් නසා දමලා විශ්වහස්ත සතනගිලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩියා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනවා සින්ත භික්ඛෝ ඉමං නාවං සිතාත්තේ ලහුමෙස්සති හෙත්වා රාගං ච දෝසං ච තතෝ නිබ්බාන මෙහිසි භික්ෂුව භික්ෂුව සුඳ දමන්න රාගය මේ නැව මේ නැවේ තියෙන වතුර බර ඉවත් කරලා දාන්න එතකොට සැහැල්ලුවෙන් තරණය කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නැවක් උපමා කරගෙන රාගය සිඳින්න ද්වේෂය සිඳින්න මෝහමානේ සිඳින්න කියලා බණපදයේ වදාරද්දී සිය නමක් රහත් වෙනවා බුදු පුදයට වඩිනවා පංච හින්දේ පංච ජහේ පංච චුත්තරි භාවයේ පංච සංඝාති ගෝ භික්ඛෝ ඕඝතින්නෝ තිබුච්චති පදාරනවා ඕරම් භාගිය සංයෝජනයන් නැති කරන්න උද්ධම් භාගිය සංයෝජනයන් නැති කරන්න පංච නීවරණ නම් වූ මඩගොහරුවෙන් ගොඩ එන්න ඒ උතුමා සංසාර ඕගේ තරණය කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා හරිම පුදුමයි තවත් සියක් නමක් මහා රහත් වෙනවා නිසහසින් ගමන් කරනවා බුදු පුදයට බුදුරජාණන් වහන්සේ තාම නිර්මිත බුදුරව මවලා ධම් දේශනම ඥාය භික්ඛෝ මාපමාදෝ මාතේ කාම ගුනේ සමෙස්සෝ කිත්තං මා ලෝහ ගුලං ගිලී පමත්තෝ මා කන්දේ දුක්ඛ මිදන්ති දයමානෝ වික්ඛය ප්‍රමාද වෙන්න එපා ධාන වඩන්න කාම ගුණෙහි යැලෙන්න එපා සංසාරේ වැටුනොත් යකඩ ගුලි ගිලින්න සිද්ධ වෙනවා අපායේ ගිහිල්ලා නැවත නැවත දුකට වැටෙන්න එපා මේ බණ පදේ වදාරනකොට මේ රූපිනක් තිබුණ පින් නැතියේ ස්වාමින් වහන්සේලා අතර සිය නමක් රහත් භාවයටපත් වෙනවා නප්පි ධානං අපඤ්ඤස්ස පඤ්ඤානප්පි අධ්‍යායතෝ යම්පි ඥානංච පඤ්ඤාච අවේ නිබ්බාන සම්පතේ මේ සිංහනාදයක් වනු අනුමානයි ප්‍රඥාව නැති කෙනෙකුට ධානයක් නැහැ ප්‍රඥාව නැති කෙනෙකුට ධානයක් නැහැ වගේම සමාධියක් නැති කෙනෙකුට ප්‍රඥාවක් නැහැ යමෙකු කෙරෙහි ප්‍රඥාවද සමාධියද විද්‍යමාන වේ නම් ඔහු ඒකාන්තයෙන් නිවන සමීපයේ කියලා වදාරනකොට අවත්‍ය නමක් මහා රහත් භාවයටපත් වෙනවා ශුඤ්ඤාගාරං පවිත්තස්ස සම්පතිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රතේ හෝති සම්මා ධම්මං විපස්සතෝ බුදුරජාණෝ වදාරනවා ශුන්‍යාගාරයකට ඇතුල් වෙලා ශාන්ත සිතක් ඇතුව ඉන්නා භික්ෂුවට නීවරණයන් සංසිඳිලා යනකොට කුසල් දහම් පෑදෙනකොට අමානුෂීය වූ ඇල්මක් ඇතිවෙනවා කුසල් දහම් පිළිබඳව එතකොට විදර්ශනා නුවණ වැඩෙනවා කෙලස් නිරු වෙනවා සසරින් අත මිදෙනවා මේ උතුම් බණපදයෙන් තවත් සිය නමක් මහා රහත් කරපු බුදුරජාණන් වහන්සේ වදාරනවා යතෝ යතෝ සම්මසති අන්දානං උදයම්බයං ලබති පීති පාමොජ්ජං අමතං තං විජානතං ස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම මනා නුවණින් විමසනකොට ප්‍රීතිය ප්‍රමෝදය ඇති වෙනවා. ඔහු අමූර්තයමයි දැනගන්නේ. මාර්ගඵලයෙන් නිර්වාණයමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. මේ බුද්ධ වචනය කරුණාවෙන් ගලා එනකොට පින්නති තවත් සිය නමක් හංස රාජයෝ වගේ අහසට වැඩම කළා. බුදු පුදයට తත්‍රාය මාදි භවති ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ ඉන්ද්‍රිය ගුත්ති සම්තුත්ථි පාති මොක්ඛේ ච සංවරෝ පදාරණවා ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ මේ තමයි අත ගැනීම මේ තමයි නැතිවීම කියලා නාම රූප විශේෂේ උත්පාදේ වය දකිනම නම් ඉන්ද්‍රිය ධමනෙන් යුක්ත නම් ලැබෙන දේකින් සතුට වෙනව නම් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලේ පිහිටලනම් ඉන්නේ ඒ භික්ෂුව නබෝ දවසකින් තහත් වෙනවා කියලා වදාරනකොට බණ පදයේ සමාර වෙද්දී තවත් සිය නමක් මහා රහත් භාවයටපත් වෙලා අහෝ බලන්න බුදු පෙළහර කාසිරිය තාම බුද්ධ රශ්මි මාලාවෙන් නැවූ බුදුරුව ධර්මයේ දේශනා කරනවා මික්පේ මදස්සෝ කල්යානේ සුද්ධා ජීවේ අතන්දිතේ පටිසන්ධාර උත්තස්ස ආචාර කුසලෝසියා තතෝ පාමොඤ්ජ බහුලෝ දුක්ඛසන්තං කරිස්සති මහ කරුණාවෙන් හිත දිහා බලලා අවසන් සිය දෙනාට වදාරනවා කල්යාණ මිත්‍රයන් සුරු කරන්න පිරිසුදු ජීවිත තියන අය සුරු කරන්න නින්දාවක් එතකොට ලැබෙන්නේ නැහැ ආචාර ධර්මයන්ගෙන් යුක්තව කාලය ගත කරන්න නොබලාට සැනසීම වැඩි ඈතක නෑ කියලා මහා කරුණාවෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී සිය නමක් අවසාන සිය නමක් මහා රහතන් වහන්සේලාට මහා රහතන් වහන්සේලාගේ ගොඩට එකතු වෙලා ඉස්සහසට පැන නැගිලා අහස් කුසෙන් නැවිලා බුදු සිරිපා වන්දනා කළා මහා හොර ටිකක් ගම්මාන පහරපු හොර ටිකක් ලෝකයෙන් පිළිකුල් කරපු හොර ටිකක් මේ වගේ රාජහංසයන් වගේ අහස් උසට ප්‍රවේශ කරලා දේවරම් විහෙරට ඉස්හාසින් ගෙන්වා ගත්තේ කවුද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ নমස්කාර කළ යුතුය නේද හිත හිතා වැඳිය යුතුය නේද හිත ඊතා සිහි කළ යුතුය නේද උදේ හවා සෑම වෙලාවකම මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කළ යුතුය ඔව් ඒකාන්තයෙන් මේ ගුණය සිහි කළ යුතුය සම්බවින්ම පොද දිය යුතුය ඔබේ සිනින්දෝ මුදෝ කිරිපාපියෝ මේ සිසිලස මට වන වදුලක නොදැනේ සාරා සැටි කප් සුවහස් සසරේ පිරෝ පෙරුම් පාපියෝ මෙන් කියවේ අටතොරාක්ෂයක් මංගල ලක්ෂණයන්ගෙන් යුක්ත වූ කුමාර අවධියේ පවා වන්දවන්නට සැරසිච්ච වෙලාවේ කාල දේවල තවසාලේ ජටා මඩුළු වල සැතපී ගියා වූ ඒ ශ්‍රී පාද පත්ම ඒ ආශ්චර්ය දැකපු සුද්ධෝදන මහ රජතුමා සිරස්තලයෙන් මුදුන් මල් කඩක් බවට පත් කළ ඒ ශ්‍රී පාද පත්ම ඒ මහා බුදු ගුණයට පැහැදුනා වූ අංග මගධ ආශිකෝසල ආදී රජවරුන්ගේ මුහුණින් සුපගත්තා වූ ඒ ශ්‍රී පාද පද්ම හොඳතෝම කේන්ති අරගෙන අවි අමෝරාගෙන දුවගෙන ආපු අඟුලිමාලයන් අවසානයේ ඒ මහා ස්වාමීන්ගේ ධර්මය අහලා බැඳ ගැටී ගිය විට ඔහුගේ සිතෙහි පහළවන ලෝකෝත්තර ධර්මයේ නැමැති චන්ද්‍රෝදයට උදය සන්ධ්‍යාඝාරයක් බඳුව කප්පැහැයෙන් උජ්වලිත වූ ඒ සිරිපතුල් යුගල මරන්නට මෙහෙයවාලු අවස්ථාවේ දනින් වැටී ගිය ධනපාල හස්තිරාජයාගේ පුම්භස්තලෙහි සින්ධූර කල්පය තවරලා ඉතිරි වූ සින්ධූර මාලා යුග්මයක් බඳු වූ ඒ ශ්‍රී පාද පద్ම මුළු රැයක් උපක්‍රම කරලා කිසිදු කරදරයක් කරගන්න බැරිව අවසානයේ වැඳ වැටී ගිය ආලවකනම් හංස රාජයා විසින් සිඳින ලද සතුපාත පියුමක් බඳු ඒ සිරිපාද පද්ම කදිරංගාර ජාතකයේදී ගිනි වලක් පලාගෙන නැගී ආ රත් පියුමෙන් පිළිගත්තා වූ ඒ ශ්‍රීපාද පද්ම මහා මේරු පර්වතයේ දෙසට දිගු කලාට පස්සේ තමා වෙත නැමී ඇවිදින් පිළිගන්නා යොදුන් 168000ක් කුෂ මහා මේරු පර්වතයෙන් පූජා ලැබූ ඒ ශ්‍රී පාද පද්ම ඊ타ම ගැඹුරු ප්‍රපාතයකට දිකු කළාට පස්සේ දෙර ඇසක් වගේ සමව පිළිගන්නා වූ ඒ ශ්‍රී කමල් මාගේ ශීර්ෂ ප්‍රණාමෙන් පුද දෙමි කියලා ඔබ වන්දනා කරන්නේ කිරිපාද දැක ගන්න සිඹ සිඹ ගඳ ගන්න දකින දකින විට සිත ගත සනහේ කිරිපාපියෝ මන් මගේ බුදු රජුගේ සිඹ සිඹ වන්දිනේමි දුටු දුටු මානේ රන්රැස් විහිදෙන මුනි ශිරීපාදේ නමාමි ශිරසා තස්ස සුරත් මුදු කොමලං නිබ්බාන සුඛදං විමලං ශිරීපාදං සරෝ දෙවියන් සහිත ලෝකයාගේ ශ්‍රද්ධාව වීරිය ආදී මේ ඉන්ද්‍රිය ධර්ම දෙස බලබලා වදාරන ඒ අසීරිමත් බණ මහා පුදුම දේශනාවක් ඒ ධර්මය මැඩියක උගුෂ්ක පවා සිද්ගත් ධර්මයක්මයි ඇයි ඔබේ සිතට ඒ සැනසෙල්ලක් නොවන්නේ බුදුරජාණෝ බණ වදාරනවා අසන්නෝ සනසි සනසි බණ අසනවා ඒ මිහිරි බණ වදාරන්නට පටන් ගත්ත වෙලාවේ ප්‍රේතයන්ගේ කනේ ඒ ධර්මය ඇහෙනකොට කන්න බොන්න එන්න මිහිරි හඬක් සේමයි ඇහෙන්නේ අතුන් අතුන්ගේ හස්ති රාජයන්ගේ කනේ ඒ ශ්‍රී සම්ධර්ම රාවේ වැකෙනකොට හරියට හස්තිකාන්ත වීණා ධ්වනියක්සේමයි ඔවුන්ට ඇහෙන්නේ කිරි නොලැබූ ඒ වගේම වියලී ගිය වහුපැටියාගේ කනට ඒ මිහිරි බණපදය භක්ම ගෝසාව ඇහුනොත් Tamanගේ මව් දෙනගේ හඬන හඬක්සේමයි ඔහුට ඇහෙන්නේ ඒවස් සමාදම් වෙලා හුන් සස්විති රජෙකුගේ කන වැකුණොත් ඒ බණපදය චක්‍ර රත්නයෙහි මිහිරි හඬක් සේමයි මාගේ බුදුරජාණන් වහන්සේගේ භක්ම ഘോഷාව යම් කිසි කෙනෙකුගේ කනක වැකුණොත් ඒ ඇත්තට සැනසීම ලබා දෙන්නේ ඒ බණ අසනකොට කාගේ හදවතද සැනසීම යන්නේ ඒ බන කන කාගේ හිතද නෙවේ නොයන්නේ කවුරුද ඒ බනට සතුටු නොවන්නේ දෙවියන් සහිත ලෝකෙම සතුටු වෙනවා දෙව් මිනිස් ලෝකයම ඒ ධර්මය ඒකාන්තයෙන්ම සතුටක් ලෙස බාර ගන්නා බව පරම සත්‍යයි මෙසේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙන් යුක්තව මිහි මඩලේ වැඩ සිටි ලෞතරා බුදුරජාණෙනි ලොවේ ධම් රජාණෙනි මගේ ගුණ රජාණෙනි ඔය ශිල්පාපියොම මම වන්දනා කරමි මාගේ নমස්කාරය වේවා අඛිල සුර නරති භව ජල නිධි පාර තාරණ නාවිකං අඛිල සුර නර අමිත අලි කුල නිච්ච සේවිත පංකජං අඛිල සුර නර පවර සුර නර සම්නිභං සකලං පියං අඛිල සුර නර අමත වරදද මාරජින් සිරසානමේ The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.